ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්ම සාකච්ඡා මාලාව පටිගත කරන ලද්දේ මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2009 2010 වකවානුව තුලය මීතිරිගල සේනාසනයේ වැඩ වාසය කරන මහා සංඝ රත්නය සෑම සෙනසුරාදා උදෑසනකම එක් රැස් වී ධර්ම සාකච්ඡාවක් පැවැත්වීම කාලයක සිට පැවතගෙන එන චාරිත්‍රයකි. එම ධර්ම සාකච්ඡාවට අරන්නේ නේවාසික භාවනා යෝගීන්ද සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි භාවනා යෝගීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීම විශේෂිත කාරණයකි. මෙම වටිනා ධර්ම සාකච්ඡා මාලාව මෙහෙයවීම කරන ලද්දේ අතිපූජ්‍ය උඩේරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේ විසිනි. මෙම වටිනා ධර්ම සාකච්ඡාවලියේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් දයා දයානන්ද මහත්මයා විසිනි. Thank you.